ඔබට පේන්න ගන්නවා. මේවා සේරම ඔබට මේවා සේරම සිතේම හට ගන්න මායාව දෘෂ්ටිය පේන්න ගන්නවා. හැම පැත්තෙම පේන්න ගන්නවා. ඔබ ආගමයි කියලා අපි ඔබ කරන දේ, බුද්ධ ආගමයි කියලා කරන දේ, ඒව ඇතුළත් තියෙනවා දෘෂ්ටි කොටක්. ඒවත් පේන ගන්න. මොකද පුජ්‍යලේත් නැති වෙනකොට එතකොට ඔබට ඔබත් කියලා කෙනෙකුත් නැතුව අනිත් ඒවාත් ඔබට එහෙම ඔබට ඒවා ඔක්කොගෙම ඇත්ත පේන ගන්නවා. එතකොට තමයි ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියනකොට ඔබ දන්නවනේ මේ මම දැන් සක්කාය දිට්ඨිය ගැනත් දන්නවනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. නමුත් එහෙම කිව්වට ඒක වැඩක් නැහැනේ. මේ සිතනේ ඔබ ඔබ කියන්නේ. සිතනේ එතකොට මේ සත්‍ය දකිනකොට එහෙම ඔබ නැති වෙනවා කොහොමද? ඇත්ත දකින්න විතරයි තියෙන්නේ. එතකොට කොහොමත් ඔතන ওই රූපය තුල කෙනෙක් ඒකත් විඥාණයෙන් තියෙන්නේ. එතකොට ඒකත් අර එහෙම දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒ විඥාණය දැනගන්නේ. එතකොට ඔබට ඒ අවබෝධය තුලින් මේක එනවා. ඒකත් මේ දැන් මේ හිතනේ කියන්නේ. මේකේ කියලා. එතකොට හිතින් හදාගත්ත උපාදායනේ අසුරු කරන්නේ. එතකොට ඒක ප්‍රඥප්ති සම්මුතිනේ. එතකොට ඒකත් එහෙම දෙයක්වත් නැහැනේ. එතකොට ඒක විඥානේ මායාව ඔබට පේන්න ගන්නවා. ඒ එහෙම බාහිරින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබවත් හම්බ වෙන්නේ නැහැ. ඔබෙනුත් ඔබ මිදිලා. එතකොට ඔබ ළඟ ඉන්න කෙනෙක්වත් ඔබට හම්බ වෙන්නේ ඒකත් ඔබේ හිතේ තියෙන්නේ. ඒ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ ඔක්කොම සම්මුති ප්‍රඥප්ති වෙනවා. දැන් ඔබේ වුණාට කරන්නේ සිතෙන් දකින්න මිදෙන එක. ඊට පස්සේ ඔබ සබන් ගානකොට ඒ ඒ ඒ ඇඟේ ගානකොට දැනෙන ඒ සුකුම ගති තද ගති වතුර ගානකොට දැනෙන සීතල ගති හැම එකම සිතම දකින්නවා ඊට පස්සේ ඔබ එනවා තුආයක් ගානකොට ඒ ඒ දැනෙන එක ඒ හැම එකම දකින්න ඕනේ ඒ සිත දකින්නවා ඒ සිත නැති වෙනවා අර සිත ඇති වෙනවා ඒ සිත දකින්න සිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන සිත් පරම්පරාව ඒ නිකම්ම සිත් පරම්පරාවක් නෙමෙයි ඒ සිතේ සත්‍යයක් දකිනවා. ඒ සත්‍ය දකිනකොට බාහිර ඇත්ත වෙන්නේත් නැහැ. එතකොට බාහිර ඇත්ත නොවුනම ඒ දෙයක් නැතුව කෙලෙසයක් අටගන්නෙත් නැහැ. ඇයි දෙයක් තියෙන්නේ පැයි? ඇලෙන්න හරි, ගැටෙන්න හරි. දැන් ඇලෙන්න දෙයක් හම් වෙන්නෙත් නැහැ. ගැටෙන්න දෙයක් හම් වෙන්නෙත් නැහැ. සබන් කියලා කියන්නේත් ඔබේ හිත. තුවාය කියලා කියන්නේත් ඔබේ හිත. හේදුවා කියන්නේත් ඔබේ හිත. ඔක්කොම තියෙන්නේ හිතේ විඥානය දැන ගැනීම. ඔබ මේකෙන් ඇත්ත දැකලා ඒ සිතත් හැබැයි මේ ඒ සිතත් ඉවරයි. ඒ සිතත් ඉවරයි. ඊක සිතත් ඉවරයි. ඒ සිත් ඇති වෙනව නැති වෙනව. ඒකත් පේනවා. ඒකේ තරයක් නැති බව පේනවා. අර නිබ්බිදන්ති විරාගන්ති ගන්ති නිරෝධන්ති එකම ගමනක්. ඇත්තටම අපිට නම් ඔබට මෙහෙම දැන් අපි අපි මෙහෙම සෝවාන් මාර්ගඥානයි කියලා මෙතනින් එහෙම පෙන්නුවට අපි මේ මාර්ගය තුල දකින්න ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන කාරණේ එකම දෙයක් ඇත්තටම මේ අවසානෙටම රහත්භාවය වෙනකම්ම තියෙන්නේ. නමුත් මේකේ මුල් අවස්ථාවේදී ඔබ ඒ ඔබගේ ඒ පේන ගන්න ඔබගේ ඔබ ඊටපු දෘෂ්ටි නැති වෙනවා පේන ගන්නවා. එතකොට ඔබ ඔබ ධම්මේකංකති සංඝේකං ඒ සැකයන් මුකුත් නැති වෙන මේ ධර්මයේ ඇත්තටම ධර්මය කියන්නේ මෙතන හිත දකින්න එකම තමයි. තමන්ගේ හිත තමන් දැකලා මිදෙන තැනම තමයි ධර්මයේ. එතන ඒ තුලම ඔබ ඒක පේනවා කියන්නේ ඒක සංගේ කියන්නේ සංගේ කියන්නේ මේක මේක දැන් සික්කාවනේ දැන් මේක ඔබ පෙන්වන්නේ පෙන්වන එකනේ සංගේ කියන්නේ හිතට හිතට දැන් මේ හිත සබ්බේ ධම්මා නාලං අබිනිවෙස ඒ සිතුවිලි වලට රිංගන්නේ. ඒතකොට සිතුවිලි වලට රිංගන්නේ නැතුව ඔබේ සිත ඔබ දකිනවා. ඔබේ සිතම ඔබ දකිනවා බාහිර කෙනෙක් දකිනවා වගේ මේ සිත තව පැත්තකින් මේකේ මේ දකින කෝණේ වෙනස් වෙනවා. එතකොට එතකොට ඊටරි ගැඹුරට යනවා. එතකොට ඔබ දකිනවා අර අපි කිව්වොත් මේක එක නිවැරදි මේක සකදාගාමී මාර්ග සිත කියන එක. මොකද එළියෙන් ඉඳන් ඔබ දිහා බලන් ඉන්නෝ වගේ අර ඥානයක් ඔබට තියෙනවා. එතකොට මේ දැන් ඔබ දකින්න ප්‍රමාණය හැබැයි වැඩි කියන්නේ. ඒ කියන්නේ ඔබට දැන් මේක දකිනවා. මේ මේ සත්‍ය දකිනවා සිතේ. මේ බාහිර නෙමේ ඇතුලේ. එතකොට මේ සිත උපාදාය රූපය අසුරු කරන බව. එතකොට ඒකත් ඇත්තක් නෙමේ ඒකත් මෙනෙහි කරගෙන යනකොට ඔබ දකිනවා ඒකත් පෙරමතකේ නිසානේ හටගන්නේ. සංඥාව පෙරමතකයෙන් එන්නේ. ඒකත් ඇත්තක් නෙමෙයිනේ. ඒතකොට ඒ සිතත් අතීත සිතක්. ඒ සිතත් අනාගත සිතේ ඊගාට හටගන්න සිතත් අතීත සිතක්. දැන් ඊගාවට ඔබ ඔබ එනවා අඳුමක් අඳ ගන්නවා. ඒතර එතනත් තද ගතිය, සුකුම ගතිය, ඔබ හිතන එක පාට ගැන. ඒ ඔක්කොම බාහිර ඔක්කොම විඥානයේ දකින්නේ. හැම මොහොතෙම විඥානේ පතිත වෙන්නේ නැහැ බාහිරට. විඥානේ සත්‍ය දකිනවා. නමුත් අරක ක්‍රියාවලියක් විදිහට කරනවා. නමුත් එතන ඔබ ඇතුළට රින් ගන්න නැතුව ඔබට ඔබට ඒක ඔබට අදාළ නැති ස්වභාවයකට ඔබට අපි තව ටිකක් පසු කතා කරමු. තව මෙතන අපිට පැහැදිලි කරන්න ගැඹුරු තැන් කීපයක් තියෙනවා. දැන් මේ විදිහට නමුත් දැන් මෙතනදී ඔබ බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති එතකොට පටිච්ච සමුප්පාද ධම්මේසුකංකති එතකොට මේ මේ ධර්මයේ තියෙන න්‍යායන් ටික ඔක්කොම අපිට පේන ගන්නවා. එතකොට සික්කේකංකති මේක දකින්න එක එතකොට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති අර අර අර අර විචිකිච්ඡාව කියන සැකය කියන එක අර ඒ ඒ ඒ ඒ සම්පූර්ණයෙන්ම ඔබගේ මේකේ මේ සත්‍ය දකිනකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට ඔබ Uh, දැන් දැන් ඔබ දන්නවනේ මෙතන සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස. එතකොට දැන් දැන් මෙතන ඔබ කියන කෙනෙක්වත් මෙතන හම්බ නැතිකොට එහෙම ඔබට දැන් ඔබ දැන් මෙහෙම දැන් ඔබ ඒ ඒ ගන්න ඒ දැන් ඔබ ඇඳුමක් ගන්නවා කිව්වනේ දැන් ඇඳුමක් අඳින්න ගන්නවා කියපු තැනේ දුනත් ඒකේ පාට ඒකේ ලොකු කෙනෙක් වෙන්න අදහසක් මම මමත් ඒ ඉස්මතු වෙන්න ඊම අදහස් එතකොට මේ මේ මේ සිතනේ දකින්න ඔබේ සිත දකින්න ඒව ඒව නිකන් ඔබ ඔබ වෙනස් වෙනවා ඔබ ඇත්තටම අර අර නිකන් අර මෙතන මෙතන තියෙනවා අර අල්පේච්ඡතාවය කියන ස්වභාවයට එහෙම නැත්නම් අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයට ඒක ඔබට සුදුසු විදියට ඒ යුතු විදියට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒතකොට ඔබ මමත්වයේ හැමතිස්සම මේකේ සිත දකිනකොට සිත ඇතුලෙන් ඔබේ මමත්වය ඔබට පේන්න ගන්නවා. මමත්වයක් තිබුණොත් ඒ සිතේ. එතකොට එහෙම වුණොත් ඔබ ඇත්ත වෙලා කියලා ඔබට පේන්න ගන්න. ඒතර ඔබ ඔබේ ඔබ කියලා කෙනෙක් නැති වෙනකොට ඔබ මේ සිත විඥානයේ දැන ගැනීම ඔබව ඔබ කියන ඒ ප්‍රඥාප්ති සම්මුතිය ඔබ විසින්ම මෙතන බිඳ හෙලනවා. බිඳ මේකනේ යුතු දේ විතරක් තමයි වෙන්නේ. අර මමයා ලොකු වෙන්න දැන් මමයා ලොකු වෙන සිතක් හටගත්තත් ඔබට ඒක විපස්සනාව නිසා බාහිරින් ඉඳන් කෙනෙක් බලනවා වගේ දැනෙන්න ගන්න. මේ මමයා මමයා මේ මේ මේ විඥානේ මේ මේ මේ මෙවැනි මේ මේ මේ ස්වභාවය මේ කෙලෙස් ස්වභාවය කියන එක ඔබට දැනෙන්න ගන්නවා. එතකොට ඒ සිත ඔබට දැනෙනවා. මේ මම මේ කැපිලා පේන මේ අදහස මේ පරණේවා. එතකොට බාහිර ඇත්ත යන්නේ ඒක. එතකොට ඔබට දැනෙනකොටම දැනෙනවා මම අවශ්‍යතාවයක් නැහැ කියලා. නිකන් මේ මේ හිතන්නේ මමනේ. අනිත්‍ය මේ මිතයි කියලා හිතන්නේත් මමනේ. මේ කැඳුත් අනිත්‍ය මෙහෙම මෙහෙමයි කියලා හිතනවනේ. එතකොට ඒක නිකන් අර නිකන් සාමාන්‍ය යුතු දෙයක් විදියට කෙරෙනවා. දැන් විලි වහ ගන්න විදියට සාමාන්‍ය අනිත්‍යයට එතකොට යාවට අවබෝධයි. එතකොට ඔබට අවබෝධයි මේ අනිත්‍ය මෙහෙම හිත එහෙම ඒක අවබෝධයෙන් තමයි ඔබ අඳින්නේ. සත්‍ය දැකලා මේ හිත දැකලා මේ ඔබ නිකන් ලොකු කමට ඔබ ලොකු කරගන්න අදහසක් නෙමෙයි අනිත්‍යයේ මේ සත්‍ය දැකලාම තමයි ඔබ අඳින්නේ. ඒ ඇයිට මේ ගැළපෙන විදියට. ඒ ඒගොල්ලන්ට. ඔබට නෙමෙයි. ඔබ කියලා කෙනෙක් නැහැ. ඇඳුමත් එතකොට වෙනස් වෙනවා. සිතන පතන හැමදේම මේ මේ කතාව තුළ එහෙම පුජ්‍යලයා නැති මේක වෙනමම කෙලෙසේ දිය වෙලා යන ස්වභාවය අනුව මේක තව තව තව තව මේ ස්වභාව වෙනස් වෙන ස්වභාවයකට එනවා. ඒකයි මේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵල සකදාගාමී තැනේදී දැන් සිතට කෙනෙක් ඒක ගැටෙන එක, ඇලෙන එක, දැන් අර ඇඳුමේදී ඇලෙන එක, ගැටෙන එක, ඒ මේක මට හොඳ නෑ. එහෙම අදහස් මේකෙදී නෑ. හොඳ නැති වුණත් අඳින්න පුළුවන්. ඇයි එතන යුතුයි කියලා හිතෙනවා. දැන් මෙතන මෙතන වැඩ තියෙන තැනක් කිල්ටු වෙනවා. කමක් නෑ කියලා අඳිනවා. ඒක හොඳයි කියන අදහසක් නෑ. අනිත් පැයට පේන ඒගොල්ලෝ දැක්කට කමන්නේ. ඒගොල්ලෝ හිතයි මං ඉංගන්නේ කියලා මේව ඉරිලා. එහෙම අදහස් නෑ. ඔබට ඒක අමුතු අමුතු වැංගීමක් ඒක. ඒක අමුතුම දෙයක්. ඒක ඔබට අත්දැකීමක්ම වෙන්න ඕනේ. ඒ ඒ අඳින දුම්වල පවා ඒක ඔබ ධර්මයේ තුල ඔබගේ ස්වභාවය සම්පූර්ණව පේනවා. ඒ කියන්නේ මේක පිටට පෙන්නන එකක් නෙමෙයි. නමුත් ඔබට පේනවා. ඕ අනිත් අයට ඒ தත්ත්වයේ ඒ ඒ ඒ විදිහ ඔබට පේනවා බාහිර ඉඳන් ඔබව නිරීක්ෂණය කරන කෙනෙක් වගේ ඔබගේ සිතුවිලි වලට ඔබ යනවද සිතුවිලි වලට ඔබ රිංගලාද ඔබ සිතුවිලි එනවා යනවා ඔබ ඒවට ඇලෙන්නේ නැතුව ඔබ ඔහේ යන ස්වභාවය ඔබට බාහිර ඉඳන් නිරීක්ෂණය කරන කෙනෙක් වගේ ඔබට විපස්සනා නුවණක් සකස් වෙනවා එතකොට ඔබ ඒ සිත දැකලා මිදෙනවා ඔබ බාහිර ඉඳන් දකිනවා වගේ පේනවා මේ ඥානය හැබැයි මේ මේ ඥාන වලට තමයි මේ ඔබගේ ඔබගේ ඵලය පේන්නේ ඥානෙකට ඵල ඥාන තියෙන්නේ. මාර්ග ඥාන තියෙන. ඒ කියන්නේ පිටට දැන් පුජ්‍යලයා හිතන එක නම් විඥානේනේ. මෙතන හිතන එකක් නෙමෙයි. මෙතන දැනෙන එකක් තියෙනවා. හැබැයි ඒක කරනව නෙමෙයි කවුරුත්. ඔබටම දැනෙනවා. දැන් ඔබ ඉන්නේ හිත විසිරීලා කියලා ඔබටම දැනෙනවා. ඔබේ හිත මේ බාහිරට ගියා කියලා ඔබටම දැනෙනවා. හැබැයි දැනෙන්නේ එතකොට කාටද දැනෙන්නේ කියන ප්‍රශ්නේ නෝ දැනෙන කෙනෙක් නැහැ නමුත් දැනීමක් තියෙනවා ඒකයි මේ ඥාන ඒවට තමයි කියන්නේ අභිඥා ඥාන එතකොට ඒ සෝවාන් මාර්ගඥාන. එතකොට සෝවාන් ඵල ඥාන. මේ ඥාන උපදින්නේ මේ මේ ඇත්තටම මේ නාමෙන් රූපයෙන් මිදුණු තැන තමයි ඥාන උපදින්නේ. දැන් අපි විඥාන කියන්නේ සිතුවිලි ඇත්ත වෙලා. සිත. එතකොට සිත කියන්නේ නාම රූප ගැට ගැහිලා. ඒව විඥාන. ඒක සිතුවිලි වෙනවා. නමුත් ඒකේ අනිත්‍ය දකින්න එක ප්‍රඥාවෙන් වෙන්නේ. ඒ කියන්නේ ඒ සිතට ඇත්ත පෙන්නන එක ප්‍රඥාවෙන් වෙන්නේ. නමුත් ඒ ඒ නමුත් මේක ඊට පස්සේ ඒ ඇත්ත පෙන්නකොට අර ආශ්‍රව ස්වභාව පේන ඥානෙට. ඒක ලොකු කතාවක්. ඒ කියන්නේ දැන් මේ ප්‍රඥා භාවේතබ්බම් විඥානම් පරිඤ්ඤයයන් කියන්නේ ප්‍රඥාවෙන් තමයි විඥානේ පේන්නේ, දැනෙන්නේ. ඒ කියන්නේ විඥානේ දැන් මේ සිත මේක ප්‍රඥාවෙන් තමයි මේ මේ බාහිර මේ බාහිර නෙමෙයි මගේ හිත මන් දකින්න කියන ප්‍රඥා. නමුත් ඒක ඒකෙන්ම තමයි අනිත්‍ය වෙන්නේ. මොකද ඒක බාහිර ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට ඒ සිත අනිත්‍ය වෙන හැම තැනම සිත අනිත්‍ය දකින්න ප්‍රඥාවේ. හැබැයි ඊට පස්සේ මේක ඥානෙ කියන්නේ මේ සේරම එළියේ ඉඳන් දකින එක්කෙනෙක්ගේ ඥානිකක් ඥානයක් තියෙනවා. මෙයා මේකට ඇලුනා. මෙයා මේකේ විසිරුණා. මෙයා මේකට දැන් ඇලුන්නේ. මෙයා සිතේ සත්‍ය දැකලා ඒක මිදුණා. මෙයාගේ දැන් කෙලෙස් ටික ටික ටික ටික ටික ටික තුනී වෙනවා. අන්න ඒක ඥානයකට අසු වෙනවා. අර ආශ්‍රව අර අපි කියන අපි කියනවානේ මෙතන පුබ්බේනවාසෝ ඥානේ මේ සිත් පරම්පරාව දකින්න චුතුප්පාච ඥානේ ඒ සිතත් හටගෙන අතිසිත කියලා දකින්න. නමුත් මෙතන මෙතන අර පෙරදු අර කඳ පිළිවෙත් දකින ඥානේ වගේම අර සිත් පරම්පරාව දකින ඥානේ වගේම මෙතන තියෙනවා තව පැත්තක්. බොහෝ අය මේ කතා කරන්නේ එක පැත්තයි. මේ මේ මේ උදේවැය ඥානෙ මේක විතරයි. නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තියෙනවා. ඒකත් බාහිර උකුස්සේ කර පෘථුවිය දිහා බලනකොට අර ඔක්කොම පේනවා වගේ නැත්තම් පොකුණක් දිහා බලනකොට යට සේරම පේනවා වගේ විනිවිද දකින්න තමන්ගේ කෙලෙස්. ඒක තමන්ටමයි ආශ්‍රව පේන්නේ සාන්දිටිකයි. මේ කෙලෙස් මට තියෙනවා මම මේකට තාමත් පොඩි ඇල්මක් තියෙනවා. හැබැයි මේ සිත දකිනවා. ඒ දැකලා සිතේ මිදෙනවා. බාහිරට යන්නෙත් නැහැ. බාහිරින් දැන් මිදිලා. දැන් සෝවාන් මාර්ගඥානි සෝවාන් ඵල ඥානෙත් තියෙනවා. දැන් මම සෝවාන් වෙලා. එතකොට මොහු දැන් සිතෙන් මිදෙනවා. දිගටම මොහුට දැන් සතිය පිහි දැන් අනිමිත්ත සමාධියට මොහු ඇවිල්ලා. මොහු ඒ ඒ සිත දකිනවා. මාර්ගයට ප්‍රවේශ වෙලා. ඔහු මාර්ගය තුල ගමන් කරනවා. හැබැයි ඔහු දැන් සෝවාන් එතන මේ මට්ටම ඔහුට දැනෙනවා. ඔහුට අර අර කේන්ති අනේවා ඒවා තියෙනකන් එතන අනාගාමී භූමිය පනවන්නේ නැහැ ධර්මයේ තුල. එතකොට ඔහුට කේන්ති අනේව තියෙන කෙනේ ඔහු අනාගාමි භූමියට ඇවිල්ලා නැහැ. නමුත් අර සිත දකිනවා. සිත් පරම්පරාව දකිමින් මිදෙනවා. එතකොට සිත දකිමින් මිදෙනවා. නමුත් දැන් මේ සිත දකිමින් මිදෙනවා සිතට ඇත්ත පේන්නනවා. සිතට දැන් මේ මේ අතරේ වැඩ ගොඩාක් මෙයාගේ හිත ඇතුලේ මෙයා මෙයාගේ ප්‍රතිපදාව තුළ මෙයා කරනවා. කවුරුත් කියලා නෙමෙයි. මෙයාටම ඒ හිතට දැන් මෙයා ඇත්ත පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නකොට එයා හිතනවා දැන් මේ සිත ඇතුනේ කොහොමද? එතකොට යාට පේන ගන්නවා මේ කලින් මේ පෙර මං දන්නවනේ මේක මේ මේ සම්මුති නාම ටික. එතකොට මේ මේ මේ මේ සිත එතකොට පෙර මතකයෙන්නේ මේ මේ සංඥාවෙන්නේ මේ දෙන්නේ මේක මේක මේක මේක කියලා මේ මේ රතු පාට කියලා මේ මේ මේ මේක මෙහෙම එකක් කියලා පෙර මතකේ සංඥාව එයාට පේන්න ගන්නවා මේක දැන් සිත ඒ සිතම පේන්න ගන්නවා හට ගන්නකොට එතකොට ඔහු ඊට පස්සේ උදේට ඊට පස්සේ කන්න වාඩි වෙනවා. එතකොට එතකොටත් ඔහුට ඒ පිඟාන ගන්නවා, පිඟාන හොදනවා. එතකොටත් ඔහු සිත විස් එනවා යනවා. ඊට පස්සේ ඔහු බෙදා ගන්නවා, හැඳ ගන්නවා. එතකොට ඔහු ඒවා පියන අරිනවා. එතකොට ඒක ඔබ දකිනවා ඒ ඒ බද්ද සුදු පාටද ඒක දුම දානවාද? එතකොට මේ මෙව එකක්වත් ඔබ රින්ගන්නේ නමුත් ඔබ ඒ සිත දකිනවා. ඔබේ සිත දකිනවා. ඒ ඒ සේරම ඔබේ විඥාණයට සකස් වෙන්නේ. ඔබ දකින උපාදාය පැත්ත විඥානේ උපාදාය රූප උපාදාය රූපේ තමයි ඔබ ඇසුරු කරන්නේ දැන් බාහිර තියෙන මුට්ටියක් ඇරලත් නැහැ බාහිරට ගිහිලා ඒ මුකුත් නැහැ නමුත් ඔබට ඥානේ තියෙනවා ඔබ විසින් ඔබගේම සත්‍ය දකින මේ මේ මේ මගේ තමන්ගේම හිත කියන එක හිත තමයි ඔබ දකින්නේ විඥාණයමයි දකින්නේ ඒ ඔබ බාහිරට මේ කියලා දකින්නේ දැන් බාහිර අපි තුන් දැන් මොකක් හරි මුට්ටිය හරිය වැටුණා කියලා දිම වැටුණා කියලා සේරම ටික එතකොට හැමතැනම විසිකුණා කියලා. එතකොට කලබල වෙන්නේ ඇයි ඔබගේ හිතනේ දැන් මේ සේරම කියන්නේ? එතන මුට්ටියක් තියෙනවා, හොද්දි තියෙනවා, වැටේ. එතකොට එතන ඔබේ හිතට තමයි දැන් විඥාණයෙන් තමයි කියන්නේ මේ මේ දැන් ඇත්තටම මේ ඒ හිතේ දැන හිතේ පැත්තෙන්නේ දැන් මේ ඔක්කොම තියෙන්නේ. හැදිලා මේම තියෙනවා කියලා. නමුත් ඇත්තටම බාහිර එහෙම දෙයක් එහෙම මුකුත් දාන්නමක්වත් එහෙම දෙයක් නැහැ. ඒක හොදලා දාලා ඒක විසික් කරලා දාලා ආයේ තියෙන එකක් බෙදාගෙන ආයේ වලට කරනවා. හඬන්නෙත් නැහැ. ඒකට පසුතැවෙන්නෙත් නැහැ. දුකකුත් නැහැ. කොහොමත් ඒ සිතේන එක තියෙන්නේ. සිත ඒක ඒක සිතෙන් එයා ඒක හිතන නෑ දෙයක් විතරක් වෙනවා. සියල්ලම දෙයක් විතරක් වෙනවා. ඒකකවත් වටිනාකමක් එන්නේ ඇයි එළියේ එහෙම එකක් නෙමෙයි මේක හිතෙන්නේ තියලා. හිතින් ඕනනම් එහෙම ඔදී කියලා හිතාගෙන වෙනින් දෙයක්වත් එහෙම බෙදාගෙන කන්නත් පුළුවන්. ඒක ඒ කියන්නේ මේ සිතේ ඇතුලේ මේ සිත දකිනකොට ඒ දැන් මේක රස වෙන්න ඕනිත් නැහැ කෑම. එතකොට ඒකේ ඒ දැන් මේක එයාට දැනෙනවා දැන් මේක මේක දැනෙනවා. නමුත් ඒකට රින්ගන්න දැන් මේක රසක් නැහැ කියලා දන්නවා රින්ගන්න එහෙම ගිල්ලා දාන. කොහොමද බඩටනේ යන්නේ? කොහොමද මේ හිතනේ කියන්නේ? හිතට මේක කන්නත් බෑනේ. එතකොට ඒක යන්නේ බඩටනේ. බඩ දන්නෙත් නැහැ. ඊට පස්සේ නිකන් කිලෝ ගාන හරියනම් යාට ඒ වගේ හැඟීමක් තමයි එන්නේ. දැන් බඩට කුසට ආපු කිලෝ ගාන හරිය. ඒක හුස්ම දැන් හුස්ම ගන්නත් ඒක වෙයිටඩි යවන්න බෑ ඇතුළට. එච්චරයි නිකන් අර අර එච්චරයි ඒකේ ඒකේ අර ලොකු කතාවක් නැහැ. ඒකේ ලොකු කතාවක් නැහැ. ඔය කන්න නැත්තම් ඒ වතුර ටිකක් බිව්ව බඩ පැලෙන්න පිරලම යන්න ගියා. එච්චරයි. ආයි මේක මේ ආයි මේ හොයන්නේ ඒවා මේවා කතන්දර නැහැ. තිබුණොත් එහෙමයි කන්න නැත්තම් ඒත් එහෙම සද්ද නැතුව ගියා. ඒත් hina වෙවි යනවා. ඇයි හේතුව? කුසට ඕනි කරන ටික දැම්මා. එච්චරයි. අර කිලෝ ගාන මොනවා හරි නිකම්වත් හරි හොද්දක් නැත්නම් හරි ඒත් දාතයකේ එහෙම කිසිම ගැටලුවක් මේ ධර්මයේ දකින කෙනාට එන්නේ ඒ හිතන කියන්නේ අර හොද්ද නෑ මේ හොද්ද නෑ අරක මේමයි මේක මේමයි කියලා. නමුත් දැන් මේ ධර්මයේ දකින කෙනාට ඒ හොදි මුකුත් ඕනෙත් නෑ. ඇයි මේ කුසටෝනි කරන ප්‍රමාණය දැම්ම කියලා විඥාණයට දන්නවා මේක මේ හිතයි කියන්නේ කියලා. ඇත්තරම එහෙම රසක් කියන එකත් ඒකත් විඥානය අවබෝධය මේ හිත කියන්නේ කියලා. ඒකට පොර හිත කියන්නේ කියලා අවබෝධ වුණාම එළියෙන් රස හොයන්නේ නෑ. ඒක හිතේ තියෙන කියන අවබෝධ වුණාම එළියෙන් හොයන්නේ එළියේ අර කෙලෙස්සේ ගොඩක් මේ ඇත්තටම මේක මේක ලොකු අත්දැකීමක් වෙන්න ඕනේ ඔබට මේ ධර්මයේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ කටයුතු කරන එක. අපි දැන් මේ දවස ගානේ පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබ පුහුණු වෙනවා ඔබත් පුහුණු වෙනවා එතකොට එතකොට මේ ඔබ එතකොට සිත එතකොට ඔබ පුහුණු වෙනවා සිත දකින්න. එතකොට ඔබ ඇවිදිනකොට යනකොට එනකොට ඔබ හැම මොහොතෙම වටපිට බලනකොට ඒ ඒ හැරනකොට ඒ වාරණ පාට සද්ද ඇහෙනකොට සද්ද හැම එකම එළියෙන් මේ හොයන්නේ. ඒතර ඔක්කොම ඔබේ ඇතුලෙන් ඇතුලේ ඔබ ඉන්නේ. එළියට යන්නේ ඔබ. ඒතර ඇතුලෙන් ඔබ මිදෙන එක තමයි ටිකෙන් ටික ටිකෙන් ටික දැන් ඊගාව දිරට එනවා. ඔබ ඇත්ත දකිනවා. මේ මේ මොහොතේ සිත හට ගන්නවා නැති වෙනවා ඒක දකින්න අර ඥාණයෙන් හැබැයි අර ඥාණ දැන් අවදි වෙලා ඔබගේ තියෙන්නේ එතකොට ඔය ඥානවලට අසු වෙනවා හැම එකම. ඥානවලට යනවා දැන් ඔබ ඔබ ඔබ දැන් විවේකයේ පොඩ්ඩක් හාන්සි වෙනවා. හාන්සි වෙනකොට ඔබට අරක අර අර ධම්මටි ඥානෙ එනවා. එතකොට ඔබට සති ධම්ම විජේ එනවා. බොජ්ජංග ටික එනවා. එතකොට බොජ්ජංග ඒ සප්ත බොජ්ජංග වලින් තමයි ඔක්කොම කුඩු වෙලා යන්නේ කොහමද? එතකොට එතන සතිය අර කියනකොට ධම්මවිජේ සම්බොජ්ජං ගේනවා. එතනින් එනකොටම ඔබට එනවා එතන මේ සේරම ඔබට එතනින් තමයි ඔබට එන්නේ. දැන් මේ සිත මේක මේක සිත හටගත්තේ. එතකොට මේ සිත කොහොමද හටගත්තේ? එතකොට අර සිත කොහොමද හටගත්තේ? එතකොට එතකොටම ඔබට දැනෙන්න ගන්නවා මේ මේකත් පෙර මතකයෙන් එන්නේ. එහෙනම් ඒක සංඥාව පෙර මතකේ සම්මුතිය වලින් එන්නේ. එතකොට ඒ ඒ චේතනා පෙර මතකයෙන්. එතකොට ඒ සංඥා ඒ සංඥාවට එතකොට ඒක අපි හදාගෙන සම්මුතිය ආ මේක හදාගෙන තියෙන්නේ. ඒ ඔක්කොම එන්නේ පෙර මතකේ. එතකොට අපිට පේන ගන්නවා මේ සේරම අතීතයේ තියෙන්නේ. මේ ජීවත් වෙනවා කියන්නේ අතීතයත් එක්ක යන එකක්. එතකොට උඩ පේන ගන්නවා මේ මේ අපි අතීතයක් මේ හිත හිත ඉන්නේ කියලා හැම එකම. එතකොට ඔබට ඒවට ඇලෙන්නේ තව තව ඔබ යනවා නොඇල්මට, නිබ්බිදාවට යනවා. ඒ කියන්නේ ඒ හිත ගැනට ඒ ස්කන්ධයන් ගැන කලකිරෙනවා. ඒ වචනේ හරි ඒ ධර්මයේ තුල පෙන්ලා තියෙන පරයය හරි. ඒ කියන්නේ ද ස්කන්ධයෙන් උපාදාය රූපේ හැදෙන්නේ. ද ස්කන්ධය තමයි ඔබ මිදෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම පෙර මත කියන්නේ. ඒතර අතීතයේ තමයි සේරම තියෙන්නේ. දැන් මේ ඉන්නවා කියලා හිටියට මේත් අතීතයේ ඉන්නේ. ඒක හරි පුදුම හිතෙනවා. දැන් රතු පාට තියෙන්නේ පෙර මත කියන්නේ. එතකොට මේ හැම එකම දැන් සද්දයක් ආවත් ඒක පෙර මතකයෙන් එන්නේ. එතකොට මේ හැම එකක්ම ඔබ ඔබ පුදුම වෙනවා ඔබ නිකන් අමුතු වෙනවා එකපාරට මේක දැනෙන්න ගත්තා මේ අමුතු ස්වභාවයක් ඔබට ඇති මේ මේ ඉන්න ලෝකයක් පේන්නේ ඔක්කොම නිකන් සිතුවිලි ලෝකයක්, අතීත සිතුවිලි ලෝකයක්. අමුතු ස්වභාවයක් ඔබට එකපාරටම මේවා එක ඇත්තටම මේ මේ මාර්ගය තුල යන කෙනාට සිද්ධ වෙනවා. ඒ ඒ ඒ ඒ අනිමිත්ත සමාධිය මෙතෙන්ට ඔබ පරිවර්තනයක් වෙනවා. ඔබ මේ සෝවාන් මාර්ගේ සෝවාන් ඵලයේ එනකොට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඔබ සකදාගාමි මේ කෙනෙකුට කියන්න පුළුවන්. මේ සකදාගාමි මාර්ගයේ භූමිය කොහොමද? ඇත්තටම ඔබට ඒ සියුම් ඥානේ දකිනවා ඔබ විසින්ම. කවුරුත් කරනවා නෙමෙයි. ඔබටම දැනෙනවා මේ දැන් ඔන්න කවුරු හරි ඇවිල්ලා බයිනවා. බයිනකොට ඔබ දැන් අරක පුහුණු කරගෙන කාලය ආපු කෙනෙක්. එතකොට ඔබට කවුරුවත් එළිය හම්බ වෙන්නේ එතකොට ඔබේ හිතේ ඔබට දැන් ඒ මොහොතේම එනවා මේ මේ මගේ හිතේනේ. එළිය ඒ එතකොට ඔබට hina යනවා. එයා බනින ඔබට hina යනවා. ඔබ ඔබ ඔබ දැන් අර ධර්මයේ ධම්මටි ඥානෙ වැටෙනවා. සති ධම්ම විජය මේ දැන් මේක එතනට එන්නේ. මේ මේ අර ඔබ දන්නවා සප්තබොජ්ජාංග සප්තබොජ්ජාංග තමයි දැන් එන්නේ. දැන් මේක සිත දකින්නත් මෙතනට ඇත්තටම යමක් සිද්ධ වෙන්න ඕනනේ. දැන් සිත සිත දැන් මේ මේ සිත ඇත්තටම සිත දැකීම සිත දැකින්නත් ඔබට මොකක් හරි දැන් කවුරු හරි බයිනක හොඳයි. ඔබ දකින්නේ එහෙමයි. ආ හොඳක් තමයි දකින්නේ කාටවත් කියන්න බෑ. මොකද ඒතර ඔබට ඔබව පේන්න ගන්නවා. කේන්ති ගියේ නෑ. ඒ ඔබේමයි හිත. බැනුම වෙන්නේ භාෂාව දැනගත්ත නිසා ඒ ඒ භාෂාවේ පෙර මතකයෙන් එන්නේ ඒ බැනුමක් මගේ ගාව තිබිලා තියෙනවා මගේ ගාව බැනුම් තිබුණු නිසා මම බැනුම් අහන්නේ ඒ කියන්නේ මං අතීත මතකේ මේ සංඛාරා මේ සංඛාරා සබ්බේ සංඛාර මේ තමයි සංඛාර මේ ඒක තමයි මේ සබ්බේ සංඛාර අනිච්චා කියලා මේ සේරම සංඛාර අනිච්චයි අනිච්ච බව ඔබට දැනෙන්න ගන්නවා හැබැයි මේක මේක මේක මහා ඥානයක් ටිකෙන් ටික වැඩෙන එකක් මේ විපටිච්චෝ විහරිච්චෝ මේක අර කියන එක එක විදිහට ධර්මය පැහැදිලි කරන එක එක තැන්වල එක එක විදිහට මේ හැබැයි ගැඹුරින් ගැඹුරට යන කතාවක් තමයි මේක ඔබ සකදාගාමී අනාගාමී භූමිය පැත්තට එනකොට කාටවත් ඔබට බනින්න බෑ කාටවත් ඔබට ගන්නවත් බෑ මොකද ඔක්කොම ඔබේ විසින් කරගන්න එකක් ඔබේ උපාදාය පැත්තෙන් එන්නේ. බාහිරින් එන්නේ කිසිම දෙයක්. හැබැයි ඒකත් උපාදාය එකත් බොරුවක් වෙනවා. ඒකත් බොරුවක් වෙන ඒකත් ඒ ශ්‍රේණියම මායාව වෙනවා. ඒකත් ඇත්තටම ඔබට දැනෙන ගන්නවා මේ මේ මේ මේ මේ මේ මේ දැන් මේ සංඥාව මේ සංඥාවත් ඔබේ ස්කන්ධයෙන්මයි හටගෙන තියෙන්නේ. ස්කන්ධයෙන්ම ඇතුළෙන්ම ඒකත් අතීත එකක් එහෙමම නැති වෙනවා. ඒ කියන්නේ දැන් මේක මේ කිසිම කිසිම දැන් දැන් දැන් මේක දැන් අතීතයේ අතීතයේ මේ මුකුත් බැනුම් කියන දෙයක් දන්නේ නැති කෙනෙක්ට කොහොමද බනින්නේ? ඒක ඒක නිසානේ එන්නේ. එතකොට ඒක සත්‍ය දකින්නවනේ. සත්‍ය දකින්නකොට ඔබේ බාහිරට යන්නෙත් නැහැ. දැන් බාහිරින් කොහොමත් කෙනෙක් හම් වෙන්නේ නැහැ. බාහිර කෙනෙක් කවුරුත් නැහැ. බාහිර ඉන කෙනෙක් එක්ක තරහ යන්නෙත් නැහැ. එතකොට ඔබ ඔබගේ ස්කන්ධේ ඒක අතීතේක ඔබ දකින්න සත්‍ය එච්චරයි. ඒක ඔබට ඒකට ඇලෙන්න ගැටෙන්න බාහිර කිසිම කතාවක් නැහැ. ඔබ ඔබ දැක දැක ඔබෙන් මිදෙනවා. ඒ කියන්නේ ඔබගේ කෙලෙසේ හටගන්න එක නැති වෙනවා. එතකොට ඔබගේ අර පෙර පුරුද්දට යන්තම් හරි පොඩ්ඩක් හරි නිකන් හරි අර නිකන් නුරුස්සන ගතියක් හරි යන්තම් හරි තිබුණොත් ඔබ දන්නවා තාම අනාගාමි වෙලා නැහැ කියලා. ඒක එතකොට ඔබට ඒක ඒක ඒක තමයි ඥානෙ. ඒක තමයි ඥානෙ. ඒ කියන්නේ මේ ආශ්‍රව පේන එකයි ඥානෙ. ආශ්‍රව පේන එක තමයි මේ ඵල සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවටත් පත් කරන්නේ. ඒක ඊටාම ගැඹුරු ආසවක්ඛ්‍යා ඥානය කියන එක. ආසවක්ඛ්‍යා ඥානයත් දිගින් දිගටම එනවා ටිකෙන් ටික වැඩි වැඩි. අරක එනවා පුබ්බේනස ඥානය එනවා සිත් පරම්පරා දකිනවා චතුප්පත් ඥානය එනවා. ඊට පස්සේ ඔබ පරිත්‍ය විඥාන ඥානය මේ මේ මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානය. ආසවක්ඛ්‍යා ඥානය තමයි මෙතන ඊටාම සියුම් කාරණා. බොහෝ අය මේ ගැන කතා කරන්නේ නමුත් ආසවක්ඛ්‍යා ඥානය තමයි මේකේ තියෙන රහස. මේ මේ මේ තමන් රහත් භාවයේ අරහත්පත් වුණා කියන එක සසර දුකෙන් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි අට අවබෝධ වෙනවා දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියලා පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ දැන් මම දැන් මම මේකෙ මිදෙනවා යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ. දැන් මෙතනදී මෙයා පරයන්කෙට ඉන්නත් කැමතියි. මෙන්න මෙතන තමයි අර සබ්බස සූත්‍රයේ අන්තිමටම භාවනාව කියන වචනයකුත් දාලා තියෙන්නේ. අවසානයේදී ඉතුරු වුණු ආශ්‍රව තියෙන අන්න ඒව ධම්ම සංගීකරණය හොඳටම පෙන්නනවා. දර්ශනේ ප්‍රහාණය වුණු ආශ්‍රවත් ප්‍රහාණය වෙලා අවසානයේදී චුට්ටක් හරි ආශ්‍රව තියෙනවා නම් ඒක භාවනා ප්‍රහාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා දැන් මෙයා විවේකීව ඉන්න කැමතියි. මෙයාගේ ඉරියව් වල වෙනසක් තියෙනවා. මගේ හැසිරීම් වල තියෙනවා. එතකොට අර අල්පේච්ඡතාවයට මෙයා ටිකෙන් ටික ටිකෙන් ටික මහා පුරුෂ ලක්ෂණ වලට එනවා. ඒවා ඔබ ඔබ ධර්මයේ තුල පොත්වල දකින්න ඒවා නෙමෙයි. ඔබගේ ඇතුළාන්තයේ සිතින් මිදෙන කතාව තුළ පුජ්‍යලභාවයෙන් මිදෙන තුල පහා ආත්මාර්ථයේම සම්පූර්ණයෙන්ම බිඳ වැටිගෙන ගිහිල්ලා ඔය කියන මහා උත්තම පුරුෂයා තමයි එන්නේ. නමුත් ඒක එකපාරටම බාහිරින් පේන්නේ නැති වෙන්න පුළුවන් අර පෙර පුරුදු තියෙන නිසා. අවුරුදු ගානක් තිස්සේ පුරුදු කරපු විදිහට එයා කෙල ගහන්නේ, පුරුදු කරපු විදිහට ඇවිදින්නේ. ඒ පුරුදු ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි හොයන්න බැරි වෙන්නේ බාහිරින්. නමුත් අතුලාන්තයේ චිත්ත පැත්තෙන් ලොකු මිදීමක් සිද්ධ වෙනවා. චිත්ත පැත්තෙන් ඔහු මනුස්ස ස්වභාවයෙන් උත් මිදෙනවා. ඔහු දිව්‍ය ස්වභාවයෙන් එතන එනවා. එතන එනවා ඒ පරාර්ථේන තන දිව්‍ය ස්වභාවයක්. එතන එනවා අත්‍තරම මේවා ලෞතුරු සුවේට එනවා. ලෞතුරු සුවේට එනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මිදිලා යනකොට එයාට එයාට ආශ්‍රව ස්වභාවය එනකොට ඡය විගෙන එනකොට එයාට මේ මේ අර අතුලාන්තයේ මේ මිදීම තුළ සුවයක් දැනෙන අර සංඥාවට හරයක් නැති වීගෙන යනවා. ආවට පළක් නැහැ. ඔහු ඇත්තරම අනාගාමී භූමියෙන් පස්සේ අපිට දැනෙන විදිහට නම් ගිහි ජීවිතය තුළ කටයුතු කරන එක සිද්ධ වෙනවද කියන එකත් ගැටලුවක්. මොකද ඒ තරමටම වෙනස් වෙනවා. ඒ තරමටම වෙනස් වෙනවා මොකද එතන පුජ්‍යලයා නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ ස්වභාවය තුළ ඒ අපිට අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ වචන වලට පෙරලන්නේ. මොකද අපි තාම ඇත්තටම රහත් වෙලා නැහැ. අරහත්ත්වය අපි ප්‍රකාශ කළත් නෑ එහෙම දෙයක්. නමුත් අපි මේ මෙතන අපිට දැනි දැනි නැති වෙනවා. අපිට දැනි දැනි නැති වෙනවා. අපි මේ සෝවාන් වෙන සෝවාන් මාර්ගයේදීම දැක්කා. ඔබට අපි කිව්වා මුලින්ම ධර්ම දේශනා කරනකොට කායानुපස්සනාවේ ඉඳන් මුල ඉඳන්ම සතර අධිපට්ඨානේ ඉඳන්ම කිව්වා. දේශනා 100ක් මේ වෙනකොට 100 ගණන් ගිහින් තියෙනවා. නමුත් ඒ පටන් ගැනීමෙදිම කිව්වා මහා සෙනගක් ඉන්න තැන කිසිම කෙනෙක් නැති හුදකලාවක කෙනෙක් ගමන් කරනවා කිය. අන්නේ ඒක අපේ අත්දැකීමක්. ඇත්තටම අපේ අපේ පළවෙනි අත්දැකීම උනේ අන්නේ ඒක. ඒ ඒ අත්දැකීම අපිව ගෙනිච්ච ලොකු ගමනක්. ඒක අපි දන්නේ කොහොමද උනේ කියන්නේ. නමුත් අපිට එහෙම දෙයක් සිද්ධ වුණා. අපි ධර්මයේ දැක්කා. අපි ඇතුළාන්තයෙන් දැක්කා. අපි මේ ගමනට බෑ ආවා. මාර්ගය තුල අපි කටයුතු කරනකොට අපිට මේ මහා සෙනඟක් මැද්දේ එක්තරා අත්දැකීමක් ඇති වුණා හුදකලාව යනවා කියතන. එතකොටම අපිට දැන් කාටවත් කියා ගන්න බෑ අපිට සෙනඟක් හිටියේ නැත්තේයි කියන එක. දැන් අපි අපි මේ මාර්ගයේ පුහුණු වෙනවා. එතකොට අපි අලුත නවකයෝ. දැන් අපි ගොඩාක් කාලයක් මේ කටයුතු වල පුහුණු වෙනවා. අපි අපි දැක්ක නිවන මොහොතකට හරි එක්තරා දිනක අපිට එහෙම කියන උදාහරණ ගොඩාක් තියෙනවා ඇත්තට අපි ඒවා කියන්න යන්නේ නැතුව ඉන්නේ පුජ්‍යලිකත්වය නිසා 아무ත් අපිට මේ කාරණා අතිශය සියුම් කාරණා ඇත්තට මේවා නොකිය ඉන්නේ අපි ගොඩාක් ඒවා කියන්නේ ඔබ හිතයි අපි ඔක්කොම කියනවා කියලා ඇත්තට අපිට කියන්න ගියොත් ඔබ ඒක පුජ්‍යලභාවය නිසා ඒක ඒක ඔබ ඔබ අපිව ඔබ අපිට යම්කිසි මොන අපි මොකද්දෝ දෙයක් අපිට ඒතර ඔබ ආරෝපණය කරනවා. එහෙම මුකුත් අපිට අවශ්‍ය නැහැ. අපිට රහත් භාවයක්වත් ඔබගෙන් අපි මුකුත් එහෙම මුකුත් අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපිට එහෙම දැන් මේවත් අපිට කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම නමුත් මෙහෙම අත්දැකීමක් ඔබටත් ඇති වෙන්න පුළුවන්. අන්නේ දැනුම උදෙසා කතා කරනවා. මහා සෙනගක් මැද්දේ කිසිම කෙනෙක් නැති හොදකලාව අපි ගමනක් අපි යම් කිසි ගමනක අපිට අපිට අත්දැකීමක් තියෙනවා. අපි අර එකපාරටම අපිට මොකද්ද අපිට අපිට අපිට ඇත්තටම අපේ පරිවර්තන සිද්ධ වුණේ අපි මේ මේ ධර්මය අවබෝධ වෙනකොට දර්ශන සම්පත්තියත් එක්කම අපි මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනවා වගේ අපිට ස්වභාවයක් දැනෙන්න ගත්ත හැම මොහොතෙම මේ මාර්ගයේ වඩ වඩ යනකොට ඒ මාර්ගයේ වඩාගෙන එනකොට අපිට තිබුණු අත්දැකීම් ගොඩක් තියෙනවා